මෛත්‍රපාල සිරිසේන මහත්තයා කතාවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් පොඩ්ඩක් කොම්බට එකක් ඇන්න. මහා බැංකු අධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කියන්න. ඒත් අග්‍රාමාත්‍යතුමා ඒක කළේ නැහැ. මම කිව්වා ඒත් මට බෑ. මොනවාද පුළුවන්? නාම යෝජනා පත්‍රවලට හොරු දාන්නේ නැහැ කියලා අස්සම් කරා. ඉන්න හොරු ටික ඔක්කොම දැම්මා. දාලා බත් කන්න විතරක් කට ඇරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කබාට කට ඇර. කට ඇරලා කිව්වා මට කරන්න දෙයක් නැහැ. මම උත්සාහ කරා. මට බැරි වුණා. ඔයගොල්ලොත් මොනාරි කරන්න. කරලා අපිට ජාත්‍යක කාණ්ඩුවක් හදාගන්න හොඳ විදියක් හදලා දෙන්න. මොනාදනේ මේ ජනාධිපති කෙනෙක් නේද? ජනාධිපති කෙනෙක් තීරණ ගන්න ඕන. මට නිින්ද ගිහිල්ලා හිටියා. මං ටෝච් එක හෙව්වා හොයාගන්න බැරි වුණා. ඒ වෙලාවේ අස්සය පැනලා ගිහිල්ලා. ආ මට ගේට්ටුවට ඉබ්බ දාන්න අමතක වුණා. ආ මං දැන් ඔන්න ගේට්ටුව වහගන්න. ඒව හරියන්නේ නැහැ. Tamange වගකීම ඉස්සෙල්ලා ඉෂ්ට කරන්න ඕන.